ඉතින් අපි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගන්න කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තිනවා. පහම ගොඩාක් දුර ධර්මකාරණා වගේ අහලා තියෙන්නේ. වාචික ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ කමටහන් ගැන. ඔව්. ඒ දෙක ඉස්සෙල්ලා කරමුද? හොඳයි එහෙනම් එහෙම කරමු. අවසරයි පින්වත් සායනහන්ස. ඔව්. මීට දින 3කට පෙර මම ලිපියක් ලිඛිත කරුණු වගේක් ඉදිරිපත් කළා මගේ ගැටලුව සම්බන්ධයෙන්. ඔව්. ඔබ වහන්සේ මට තවදුරටත් ඒ විදිහට ඒක කරගෙන යන්න කිව්වා. කෙටියෙන් කියනවා නම් ඒක. ඔව්. මේ සුසුම් රැල්ල මේ ශරීරයට ඇතුල් වෙනකොට මේ ඇඟිලි තුඩු වලටත් කකුලේ ඇඟිලි තුඩුවටත් හිස දෙපසටත් දැනෙන බව මම පවසා හිටියා. ඊට පස්සෙ එතන ඒක එහෙමම සංසිඳිලා ගිහිල්ලා සිත විතරක් ප්‍රකට වෙන අවස්ථාව ගැන මම ඒ ලිවිය සඳහන් කරලා තිබුණ ඔබ වහන්සේ මට ඒ තව දුරටත් ඒ වගේ කරගෙන යන්න කියලා උපදේශය දුන්නා. ඔව්. දැන් මොකද්ද වෙන්නේ? අද මොකද උනේ? ඊයේ ඊයේ හවස පරණංක භාවනාවට මම වාඩි වෙන වෙලාවට විනාඩි 5ක් 10ක් වගේ දී ඉක්මනින් සුසුම් රැල්ල මට අවබෝධ වුණා. ඊට පස්සේ අර විදිහටම ඇඟිලි තුඩු වලටත් කකුලටත් වීම සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ උඩ කොටසේ හෘදය වටේ නිකන් ප්‍රවුමක් ආකාරයෙන් සුරං වැලි යනවා මට සුරං රැල්ලේ විඳීම තේරුණා. ඊට පස්සේ විනාඩි 10ක් විතර මට ඒව හොඳටම වැටහිට වැටුණා. ඊට පස්සේ හෘද කම්පනය බොහෝසේ අර ස්වභාවික විදිහට ඒ ගැස්සෙන ආකාරය බොහෝසේ වින පැය භාගයක් විතර මට ඒක හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ සමගම සිතත් ඒ සම්බන්ධ එකට තියෙන අයුරු මම දැක්කා. ඉතින් මට මේ ඒ විදිහ දැනගන්න ලැබුණා. හිතුණා මේ සිත මේ හදවතම ඇසුරු කරගෙන ඉන්නවාද කියලා ඒ තරමට සම්බන්ධතාවය මම දැක්කා. පින්වත් සයන් අහංස මේක කාරණේ තවදුරටත් නිවැරදිද මාර්ගය නැත්තම් මට ඒ ගැන උපදේශයක් කරුණාවෙන් සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සයන්ස සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී සයන්ස දැන් මේ ඔක්තෝබර් මාසයේ වැඩසටහනේදීත් මම සක්මන් භාවනා කළා ඊට අවුරුදු 5කට පමණ පෙර තමයි මම සක්මන් භාවනාව බොහෝ ප්‍රගුණ කළේ. ඒ අවස්ථාවේදී සක්මන් භාවනාවේදී මම අට්ටික සංඥාවයි පුරුදු කළේ. අට්ටික සංඥා පුරුදු කළා. එහෙමයි. ඒ අවස්ථාවේදී කකුලේ ඉතින් ඒ ඇට ස්වභාවය වලලු කර සංදි වල ඇට ස්වභාවය ධනහිස් වල ඇට ස්වභාවය මම බොහෝසේ දැක්කා. ෂණයක් වගේ සම්පූර්ණ සැකිල්ල දකින්නවා ඒක ෂණයකින් ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් මේ මේ දින හත ඇතුළතදී ශරීරයේ ස්පර්ශයන් මට දැනෙනවා දෙපතුලේ ඒ මේ විඳීම් අරමම සිත පසක තිබිලා ශරීරයේ ගමන් කරනවා වගේ තමයි මට තේරෙන්නේ. හොඳයි. එතකොට දැන් يعني දැන් සක්මන කරද්දී අර විදිහට අට්ටික සංඥාවක් මතුවෙන්නේ නැද්ද? ඒ ඒ සය පැත්ත ගැන සිත හිතුවොත් මට බලන්න පුළුවන්. මම නොසිතා මේ ශාරීරිය දිසම දැන් බලන්න පුරුදු වුණා. හොඳයි. ඒ කියන්නේ දැන් හොඳට මේ හිත පිට යන්නේ නැතුව සක්මන් කරද්දී හොඳට දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. එතකොට ඒකේ වරදක් නැහැ එහෙනම්. අපි හිතමු දැන් ඉඳගෙන කරන භාවනාව ගැන ඉඳගෙන කරන භාවනාවේදී අවධානය තියන් ඉන්නේ නාසිකාග්‍රේටද නැත්නම් මේ කෙලින්ම හදවත ප්‍රදේශයේද? නාසිකාග්‍රේට මුලින්ම අවධානය යොමු කරලා සුසුම් රැල්ල ඇතුළට ආවට පස්සේ හදවත ප්‍රදේශය තමයි මේ අවධානය තියාගෙන ඉන්නේ. ඒ අවස්ථාවේදී මට ශරීරයෙන් පහළ කොටස දැනීමක් නෑ ඉහළ කොටසේ. ඒක තමයි. මේ මට හිතෙන පොඩ්ඩක් වරද්ද වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හුස්ම රැල්ල එක්ක ඇතුළට යන්නේ නැහැ. එහෙම එහෙම යනවද දැන්? හුස්ම රැල්ලත් එක්ක ඇතුළට ගිහිල්ලා අත්වලට දැනිලා ශරීරයේ ක්‍රියාකාරී. දැන් අපි මෙහෙම කරමු. මේ හුස්ම රැල්ල එක්ක ඇතුළට යන්නේ නැතුව බලන්න තමන්ගේ අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන ඉන්න පුළුවන්ද කියලා. මෙතන රඳවගෙන ඉන්න, පවත්වගෙන ඉන්න මේ අපි උදාහරණයක් කියමු දැන් මේකනම් මේකනම් හුස්ම රැල්ල මෙතන නම් තියන් ඉන්නේ මේ රඳවන් ඉන්නේ තන තාම මුකුත් දැනෙන්නේ නැහැ ඊට පස්සේ ඔන්න දැන් එනකොට ඔන්න දැනෙනවා පොඩ්ඩක් දැන් මුල මුල ප්‍රදේශය දැනෙනවා ඊට පස්සේ ටික ටික ඔන්න මැද ප්‍රදේශෙත් දැනෙනවා ඔන්න මේ හරියක් දැනෙනවා අග හරියක් දැනුණා ඔන්න දැන් අවසానයි හැබැයි අපි ඉන්නෝනේ මෙතනමයි එතන අපි එහාට යන්නේ නැහැ ඊට පස්සේ දැන් දැන් මොකක්වත් ඒ තරම් දැනෙන්නේ නැහැ අපි දුන් දැන් ඔන්න ප්‍රශ්වාසයේ එන්නේ ප්‍රස්වාසය ඔන්න දැන් මුල හරිය පොඩ්ඩක් දැනෙනවා. ලාවට දැනෙනවා. ඊට තව ටිකක් වර්ධනය වෙලා දැනෙනවා. ඊට තව පොඩ්ඩක් ඔන්න දැන් අඩු වෙලා ගියා. ඔන්න නැති වෙලා ගියා. දැන් ඔන්න මොකුත් දැනෙන්නේ නැහැ. මේක මේක මේකත් ප්‍රස්වාසයේක එළියට යන්නෙත් නැහැ. ආස්වාසයේක ඇතුළට යන්නෙත් නැහැ. මොකද බුදුරජාන් වහන්සේ සතිය උපමා කරනවා මේ දොරටුපාලයකට. මොකද දොරටුපාලයා කියන්නේ ඉන්නේ තනිකරම දොරටුවේ ඉන්නේ. එයා එන අයත් එක්ක ඇතුළට යාමක්වත් පිටට යාමක්වත් කරන්නේ නැහැ. නිසා අපි මෙතෙන්දි කරන්නෙත් ඒකමයි. නිසා පොඩ්ඩක් දැන් ඇතුළට යන්නේ නැතුව සත් මේ සතිමත්ව අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයෙන් රඳවගෙනම ඉන්න. එතකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. හුස්ම රැල්ලක් එතකොට බොහොම සියුම්ම දැනෙනවා. ඒක පොඩ්ඩක් ඒ දැනීම වර්ධනය වෙවි. ඊළඟට පොඩ්ඩ අඩු වෙලා ආව. ඊට පස්සේ ආයි ශාන්තව ඉන්නවා. ආයි ප්‍රස්වාසයේදී තේ දේම සිද්ධ වෙනවා. අපි අපි බොහොම නිස්කලංකව මෙතනලා නතරලා ඉන්නයි තියෙන්නේ. ඕක කළා පොඩ්ඩක් මට කියන්නකෝ. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තව කවුද මේ ඉදිරිපත් කරන්නේ? ඔව්. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ දාන ගණිතදී මම සතියෙන් අවධානයෙන් හිටියා දැන් මේ දානේ ගන්නකොට දැන් අත මෙහෙම අරගෙන යනකොට මම බැලුවා මේ අත මගේද මමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඊට පස්සේ ධාතු කොටස් වෙතින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඊට පස්සේ කටේදී හපනකොට කොහොමද ඊට පස්සේ ගිලිනකොට කොහොමද මේවා මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා තේරුණාද ඒක? තේරුණා. හොඳයි. ඊට පස්සේ පරියංක භාවනාවේදී මම කයට හිත දානවා. එහෙම දාලා ඉන්නකොට චලන දැනෙනවා. ඔව්. ඒක ඇති වෙනව නැති වෙනව. හරි. ඊට පස්සේ මේ ඊට කලින් ඊට කලින් මේ දැන් මෑණියෝ කොච්චර විතර කාලයක් භාවනා කරනවද? මාස 7ක් විතර වගේ. හොඳයි. එතකොට කයට හිත දාන්න කලින් කියන්නේ වාඩි වුණ ගාම්ම කයට හිත දානවාද එහෙම නැත්නම් පිම්බීම හැකිලිම හරි ආනාපාන සතිය හරි මොනවා හරි එහෙම මොකක්වත් ඔස්සේ යන්නේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ මම දවස් දෙකක්ම බැලුවා මට මේ නාසිකාග්‍රේ හිත පිහිටවාගෙන හිටියට සිතිලි එන්නේත් නැහැ මේ හුස්ම රැල්ල දැනෙන්නෙත් නැහැ. හුස්ම රැල්ල දැනෙන්නෙත් නැහැ, සිතුවිලි එන්නෙත් නැහැ. ඊට පස්සේ ස්වාමීන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා කයට දාන්න කියලා. ආ හරි. ඒ ගමන කයට දැම්මහම තදවීමක් දැනෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් ලිහිල් වෙලා යනවා. ලිහිල්ලලා යනවා. ලිහිල්ලලා යනවා. ඒකත් ඇති වෙනව නැති වෙනවා. හරි. ඉතින් ඒ විදිහට ආය කෙල ගිලෙනවා. එතකොට මට හිතෙනවා මේ තේජෝ ධාතුව මේ මේ මොකක් හරි කවන්නේ. ඉතින් එතකොට ඒ ඒක ඒ නම් හොයනවද හොයලා හිතනවද නැත්නම් ඒ ගැන මේ නිකන් මේ මොනවාද ගලන වගේ ස්වභාවයක් තියෙනවා කියලා දැන ඒ ගැන දැනුවත් වෙනවද? ඉබේටම දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. මේ ඊට පස්සේ උණුසුම නැතුව යනවා ඇති වෙනවා. ඒක දැනෙනකොට මට හිතෙනවා මේ ඇති වෙන නැති වෙන මේක මේ පට ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මිස මේකේ මමෙක් නෑ නේද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම හිතුණාට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තරමම මෙනෙහි කරනවා. හරි. එහෙනම් මුකුත් වරදක් නැහැ. ඔහොම යන්නයි තියෙන්නේ. තව දිගට ඔහොම කරගෙන යන්න. සක්මන් භාවනාදිත් ඒකමද කරන්නේ? සක්මන් භාවනාදිත් ස්වාමීන් වහන්සේ මම බලනවා මමද මේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කොහොමද කියලා ඊට පස්සේ ඒකෙන් තේරෙනවා මම නෙවෙයි මේ හිත විසින් තමයි මේ කය ක්‍රියාත්මක කරන්නේ. ඒතොර හිත කාගේද? හිත මගේ නෙවෙයි. හිතත් ධාතු කොටසක් නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. හිතත් සතර මහා ධාතුන් නේද ස්වාමීන් වහන්සේ? හරි කවන්නේ. කාගේ හරි කවන්නේ. <laughs> මේ එතකොට දැන් දැනෙන දේත් එක්ක යන්න පුළුවන්ද? ඒ කියන්නේ දැනෙනවනේ දැන් ඇවිදිනකොට දැනෙනවනේ ඒ ඒ දැනීමත් එක්ක හොඳට අවධානය තියාගෙන යන්න පුළුවන්ද? එහේ සමිනාස. සිතිවිලිත් එනවා. ඉතින් එනවාද ඒ වෙලාවට? එනවා. සමහර කලාට එනවා, ඒවන් නැතුව යනවා. ඔව්. සමහර කලාට නැවත නැවත එන වෙලාවලුත් තියෙනවා, ඒවත් නැතුව යනවා. එතකොට ඒ කියන්නේ ඒවා බාධා කරනවා වගේ තේරෙනවද නැත්නම් ඒවා එද්දිත් මේක බලන්න යන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. පුළුවන්. පුළුවන්. එහෙනම් උකුත් විශේෂයක් කළ යුතු නැහැ. වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඕක තව ප්‍රගුණ කරන්න. හොඳට දැන් ඕනනම් සක්මන් භාවනාවේ චුට්ටක් බලන්න තව දැන් සක්මන සිද්ධ වෙනකොට දැන් තමන්ට දැනෙනවානේ මේ තද වෙන ගති රළු ගති සිනිඳු ගති උණුසුම් ගති ඒවා දැනෙනවානේ ඒවටත් මොකද වෙන්නේ කියලා බලන්න ඒක බලාගෙන දැනුවත් වෙන්නයි තියෙන්නේ ඒවත් ස්වාමීන් වහන්සේ ඇති වෙනව නැති වෙනවා හරි අනිත් එක ඔසවනකොට අර තබන ක්‍රියාවලිය නැති වෙනවා ඊට පස්සේ ඔසවන ක්‍රියාවලිය නැති වෙනවා තබනකොට ඒකත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය කියලා තේරෙනවා තේරෙනවා ඔහොම දිගටම කරගෙන යන්න. මොකොත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ මේ මේ පිළිබඳව බොහොම මධ්‍යස්ත සිතකින් බොහොම සැහැල්ලු හිතකින් ඒ ඒකටම හොඳට නැඹුරු වෙච්ච හිතකින් බලාගෙන යන්නයි තියෙන්නේ. අපි තමු දැන් එසවීමක් සිද්ධ වෙනවා නැත්නම් අපි තමු තබනවා තබද්දී ඔන්න රළු ගතියක් දැනෙනවා. එතකොට අපි වෙන ලෝකේ සම්පූර්ණයෙන්ම අමතකයි. දැන් ඉන්නේ මේ රළු ගතිය තුල පමණයි. එතකොට මේ රළු ගතිය තුල හොඳට හිත මුළු ශක්තිය යොදාගෙන එහෙම නැත්නම් මුළු හිතම ඒකාග්‍ර කරගෙන ඒ රළු ගතිය තුල හොඳට හිත පවත්වනවා. එතකොට තවත් මේක දැනේවි. මේක හොඳ තවත් මේක වෙනස් වීම ඔක්කොම තවත් තව තේරෙන්න ගනීවි. මේ කිසි මේ ඊට වඩා ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මේ ඉඳගෙන කරද්දිත් යන විදිය හොඳයි. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ සතිමත් බවත් මෙහි ආවට පස්සේ වැඩි. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හොඳයි. තේරුම් ගන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සිත දෙස බලා භාවනා කරන විට මෙය ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව යනුවෙන් විනිශ්චය කළ යුතුයද? කාරුණිකව පහදා දෙන්න. ඔව් නෑ එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සමහරලාවට අපි එකම වෙලා මේ එකම වෙලා නෙමෙයි අතන මුලදී සමහරලාවට සිතේ ඕලාරික වශයෙන් වැටෙන්න පුළුවන් ඔන්න නිකන් රාගසිතක් කියලා. පස්සේ හැබැයි ඒ ඒක තවදුරටත් හොඳට සතිය දියුණුවනවත් එක්ක ඒ මුලින් තිබුණා රාගයෙන් තොර බවක් ඊළඟට ඔන්න රාගය තියෙන බවක් තේනවා ඊළඟට ඒකත් ඔන්න නැති වෙලා යන බවක් තේරෙනවා ඊළඟට ගියාට පස්සෙත් නැති වුණා කියලා තේරෙනවා අර හිතේ ඒ සංවේදී බව සතිය අවධානය තව තව දියුණු වෙන්න දියුණු වෙන්න එකම එකම පරයන්කේදී වුණත් ඔය දෙක හොඳට මේ වර්ධනය වීමක් තියෙනවා. ඉතින් අර අනිත් එක ධම්මානුපස්සනාව කර කර ඉන්න සමාල්ලාවට අපිට මේකේ අර ඇතුළ බැලීමේ යම් වෙහසක් දැනෙනවා නම් ඒ වෙනුවට බොට ටිකක් මේ එච්චර වෙහෙසෙන්නේ නැතුව නිකාම මෙයාට ඇවිල්ලා යන්න ඉඩ දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ලොකුවට වෙහෙසක් ගන්න නැහැ. සිතුවිලි එනවා. මොකද්ද කියලා පොඩ්ඩක් නිකන් බලාගෙන ඉන්නවා. ඒගොල්ලොම යනවා. එතකොට තව තව හිත මේ නිදහස් වීමක් එහෙම නැත්නම් හිත තව විවේක වීමක් ආතතිය අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක මේ තමන්ගේ රුචිකත්වයේ තමයි එතන තියෙන්නේ. හරි අමාරුයි මේක අනිවාර්යයෙන්ම අපි මෙහෙවලා මෙන්න මේකම මම බැලිය යුතුයි කියලා යනවට වඩා අපි එක පැත්තකින් අර පුහුණු කරන වෙලාවේදී මේ යම් යම් දේවල් තේරුම් ගැනීම වැදගත්. නමුත් අපිට ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව භාවනාව සිද්ධ වෙද්දී මේ ඕනම දෙයක් යෙදෙන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව. අපි තුමු දැන් තමන් ප්‍රියයි ඇතුළ පොඩ්ඩක් බලලා මේකේ හේතුවක් දැකලා ඔන්න ඔහම දෙයකට ප්‍රියයි කියලා හිතන්නේ. ඒ වෙලාවේදී ඔන්න සිතුවිල්ලක් ආවා. එතකොට අන්න ඒකේ පොඩ්ඩක් ඇතුළ බලනවා. ඔන්න ඇතුළ බැලුවාම ඔන්න තේරෙනවා මේකේ ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා පොඩ්ඩක් ඔන්න වැටහෙනවා. එතකොට ඉතින් අපිට ධම්මානුපස්සනා මොහුනුවරකින් ගන්න පුළුවන්. ඊළඟට ඔන්න ඒක ගියා. දැන් ඔන්න ඒ තරම් ලොකුවට එන්නේ නැහැ. අපිටම රළුවට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආපේකට ඔන්න එහෙම යන්න දෙනවා. මොකද තමන් විවේකයට කැමති. ඉතින් ඔය වගේ தත්ත්වයක් තියෙන්නේ. මේකෙදී අපි අනිවාර්යයෙන්ම මම මෙන්න මේකෙදී චිත්තානුපස්සනා කළ යුතුය. මෙන්න මේ අවස්ථාවේ ධම්මානුපස්සනාවයි කළ යුතුය කියලා මම නම් හිතන්නේ එහෙම අපි මුලින් මේ අර plan කරලා යන්න අමාරුයි. ඒ වෙනුවට එන විදිහට මුහුණ දෙන්න තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව පිළිබඳ පහදා දෙන්න. <laughs> ඒක තමයි අපි දැන් හොඳට කය සෑහෙන හොඳට අධ්‍යයනය කළා කය පිළිබඳව තේරුම් අරගෙන කය තුලින් සෑහෙන සතියක් වර්ධනය කරගන්නවා. සමාධියක් දියුණු කරගන්නවා. ඊළඟට අපිටම අපිට වේදනාවන් තේරෙනවා නම් ඒවත් පිළිබඳවත් සෑහෙන වැටහීමක් ඇති වෙනවා. මේවැ මේවත් එක්ක වුණත් වේදනාවට වේදනාවක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වය ඇති වෙනවා. ඊළඟට සැප වේදනාවකට වැඩි ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වය ඇති වෙනවා. ඔහොම ඉන්නකොට අපිටම වේදනාවලු සමනය වෙනවා. දැන් ඒ තරම් ලොකුවට අරමුණක් නැහැ අපිට කයේ. අන්න එතකොට අපිට පොඩ්ඩක් මේ හිත දිහා බලන්න යොමු වෙන්න පුළුවන්. හැබැයි ඒ යොමු වෙද්දී මම ඊට කලිනුත් මතක් කළා වගේ අපිට ටිකක් දියුණු සතියක් තියෙන්න ඕනේ. මොකද අපි හිත දිහා බලන්නේ හිතෙන්මයි. ඒ දියුණු සතියක් නැත්තම් අපි මේ හිත දිහා බලන වැඩේදී හිතේ තියෙන යම් කෙලෙස් ස්වභාවයන්ට දන්නේම නැතුව වහල් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා එකපාරට මෙතෙන්ට යන්න සුදුසු නෑ. අපි ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කායානුපස්සනාවේ සෑහෙන කාලයක් නිරත වෙලා ඒ අවශ්‍ය කරන සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නේ. ඊට පස්සේ තමයි මේකට යොමු වෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම එතකොට දැන් හිත හිත දිහා දැනුවත් භාවයක් පවත්වනවා. දැනුවත් භාවයේදී එතකොට තේරෙනවා Tamanට දැන් වර්තමාන මොහොතේදී මොන වගේ සිතක්ද තියෙන්නේ. දැන් අර ඔක ඉතින් උපමාවකින් කියනවා නම් අපි හිතමු දැන් මේ තේ එකක් දෙනවා. දැන් මේ තේ එක ගත්තාම අපිට මේක මේ ඊළඟට තේ එකක් තියෙනවා. අපි දුමු කෝපි එකකුත් තියෙනවා. න දොඩම් ඉදිරියකුත් තියෙනවා. දැන් මේ ಜಾති තුනක් තියෙන්නේ. දැන් අපිට කෙලින්ම නම් කරන්න පුළුවන් ආ මේ තේ එකක්. මේක කෝපි එකක්. මේක දොඩම් එකක්. කියන ඔන්න බොහොම ශනිකව නම් කරගන්න පුළුවන්. අපි දුමු තේ එක බොනෝ. තේ එක බොද්දි ඔන්න නම් කරන්න පුළුවන්. ආ මේකේ මේ කහට වැඩි. නැත්නම් මේකේ සීනි වැඩි. මේක රස්නේ වැඩි. කියලා අන්න තේකට බැසගත්තා. තේකේ ඇතුලේ ඇතුළට මේ ඇතුලේ තියෙන සංඝටක මට්ටමකට බැසගත්තා. නැත්නම් ඔන්න කෝපික බලද්දිත් ඔය වගේම කෝපික ඇතුලේ මොනවද තියෙන්නේ? දොඩම් එක බලන්දි දොඩම් එක ඇතුලේ මොනවද තව තියෙන්නේ මේකට මේ සීනි දාලාද නැත්නම් මේක ඇඹුල වැඩිද ලුණු දාලා නැද්ද කියලා අන්න අපිට ඒක ඇතුලේ බලන්න පුළුවන්. අර ඒ වගේ තමයි මුලදී අපි නිකන් අර තේ එකයි කෝපේ එකයි දොඩම් එකයි වෙන් කරගත්ත වෙන් කළ හඳුනාගත්තා වගේ තමයි අපි ඒක ඇතුළට හුඟක් නොගියට අපිට ටිකක් මතු පිටින්ම වටහා ගන්න පුළුවන් මේවා මේ වෙන් જાති තුනක් කියලා. ඒ නිසා අපිට මුල් අවස්ථාවේදී චිත්තානුමසනා මට්ටමේදී අර හුඟක් ඇතුළට නොගියට කෙලිම මේක මේ රාගසිතක්, මේක ද්වේෂසිතක්, මේක මෝහසිතක්, නෙන්න තින විසිරිච්ච සිතක්. දැන් තියෙන එකඟ වෙච්ච සිතක් කියලා අන්න හඳුනා ගන්න පුළුවන්. ඒක අර මතු පිටින් තේ කෝපි දොඩම් හඳුනාගත්තා වගේ. ඊළඟට ධම්මානුපස්සනා මට්ටම කියන්නේ මේ ඇතුලේදී රාග සිතේ ඇතුලේ මොකද දෙන්නේ? දැන් මේ රාග සිතක් ඔන්න දැන් කලින් එහෙම දෙයක් තිබුණේ ඔන්න දැන් කාමච්ඡන්දයක් එනවා. ඔන්න ඒ බව දැනුවත් වෙනවා. අන්න කාමච්ඡන්දේ එනවා මොන හරි ඒකත් සංඥාවකුත් යමන්ට තේරෙනවා. ඒත් එක්ක සැප වේදනාවක් දැනෙනවා. ඔන්න සමහරවිට හිතේ ඇල්මකුත් ඇති වෙනවා. ඔන්න ඇල්ම ඇතිවීම හරහා මේක වර්ධනය වෙනවා. ඊළඟට ඒක අපි ඔන්න ඊළඟ ප්‍රඥාවෙන් මේක ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඒ හරහා ඔන්න මේක ටික ටික මේ අඩු වෙලා යනවා. ඔන්න සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. අපි නැවතත් විවේක වෙනවා. ඔන්න ඒ ඒ රාගසිතේ සම්පූර්ණ ක්‍රියාවලිය ටිකක් ඇතුළටට බැහැලා දැක ගැනීමක් වුණා. එතකොට අන්න ධම්මානුපස්සනා මහෝරවරකදී ওই தත්ත්වය තියෙනවා. එතකොට හරියට අර මේ තේක ඇතුලේ තියෙන්නේ මොනවාද? මේකේ තේක හට වැඩිද නැත්නම් රස්නේද සීනි වැඩිද කියලා අන්නේ බලනවා වගේ තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේක ස්වාභාවිකව ඒ කියන්නේ ටික ටික අපි අපේ දැනුවත් භාවයේ වැඩි වෙනවත් එක්ක සතිය දියුණුවත් එක්ක ප්‍රඥාව දියුණුවත් එක්ක ක්‍රමානුකූලව ගැඹුරට එකගෙන යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවක් සඳහන් වෙනවා සමුදය වය යනුවෙන්. වරහන් ඇතුලේ සමුදය වය ධම්මා කායස්මින් විහෙරති. මෙම භාවනාව වැඩිම සම්බන්ධයෙන් සහ එහි අර්ථය විග්‍රහ කරන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔව් සමුදය වය ධම්මානුපසීවා කායස්මින් විහෙරති කියලා හැම කොටසකටම එනවා. කියන්නේ අපිටම කායानुපස්සනාවේ දැන් කොටස් 14ක් පෙන්වනවානේ. ආනාපාන සතිය. ඊළඟට ඉරියාපත ඊළඟට අපි හිතමු නවසීවතික ඊළඟට ධාතු මනසිකාර ඉතින් මේ හැම එකේම අගට දාලා අගට බුදුරජාණන් වහන්සේ දලා තිනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති දැන් අපි මුලින්ම එතෙන්ට යන්නේ නැහැ හැබැයි මුලදී අපි දැන් ඔන්න අපි බලන් ඉන්නේ අපි නු ධාතු සබාවක් ගැන අපි දැන් අපිට තේරෙන්නේ පටවි ධාතුවක් තේරෙන්නේ. තද ගතියක් තේරෙන්නේ. ඔන්න ඒ ගැන දැනුවත් වෙනවා. දැන් මේ තද ගතිය තේරෙනවා. ඒ තද ගතිය ඔන්න තව තැනකට යනවා. තද ගතිය වර්ධනය වෙනවා. ඔන්න තද ගතිත් එක්ක අපි මුලින් ඉන්නවා. දැන් ඔන්න ධාතුන් වශයෙන් ඔන්න තේරෙන්න ගන්නවා. ඒ ඒ තේරෙනවා ඊළඟට ඔන්න තව තැනක ඔන්න ඒ තද ගති වෙනුවට රළු ගතිය එනවා. තද මේ ඊළඟට බුරුල් ගතියක් එනවා. නැත්නම් උණුසුම් ගතියක් එනවා. සිසිල් ගතියක් එනවා. තනිකර ඔන්න ධාතු ධාතු ඉන්නේ දැන්. දැන් මේක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මේ ධාතු වල මේ හැමෝටම තියෙන පොදු ලක්ෂණයක් පේන්න ගන්නවා. මුලදී මේගොල්ලන්ගේ තියෙන මේ පච්චත්ත ලක්ෂණය මේ කියන මොකක්ද ඒ කියන්නේ පෞද්ගලික ලක්ෂණ ටික අපිට තේරෙනවා ධාතු වල. ඊළාට මේ ධාතු ටික හොඳට වැටහෙන්න වැටහෙන්න මේ හැමෝටම තියෙන පොදු ලක්ෂණ වශයෙන් ඔන්න තේරෙන ගන්න මේ ඔක්කොම දැන් ඇති වෙනවා. ඔන්න මේ ඔන්න මෙතන දැන් තද ගතියක් ඇති වුණා. ඔන්න ඒ වෙනුවට දැන් මෙන්න මෙතන රළු ගතියක් ඇති වුණා. ඔන්න මෙතන උණුසුම් ගතියක් ඇති වුණා. මෙන්න සිසිල් ගතියක් ඇති වුණා. නැ ඇති වෙන පැත්තක් බලනවා. සමුදය ධම්මානුපස්සීවා. ඊළඟට සමහරවට ඔන්න තව ඕක බලබලා ඉන්නකොට ඔන්න ගෙවිලා යනවා පේරනවා. තද ගතියක් ඇති වුණා බලනවත් එක්කම ඔන්න ඒක ගෙවිලා ගිහිල්ලා. ඊළඟට උණුසුම් ගතියක් ඇති වුණා බලනත් එක්කම ඔන්න ගෙවිලා යනවා. ඊළඟට තවත් මොකක් දෙකක් දැක්කා ඔන්න ඒකත් ගෙවිලා යනවා. දැන් අර ධාතුව ගැන ඒ තරම් බලන්න වෙලාවක් නැති තරම් ඒ බලන බලන එකක් පාසන් ගෙවි ගෙවි යනවා. හරි දැන් කොහොමත් තව බල බල ඉන්නකොට ඔන්න ඇතිවීමකුත් පේන්න පුළුවන් නැතිවීමකුත් පේන්න පුළුවන්. සමුදය වය ධම්මානුපස්සීවා. ඉතින් ඔය විදිහට තමයි මේ හැම කොටසක් ගානෙම බුදුරජාන් වහන්සේ අර ඒ කොටස ගැන යම් වැටහීමක් ඇති කර ගැනීම, ඒ කොටස ගැන සෑහෙන්න පුහුණුවක් මුලින් ඇති කර ගන්නවා. ඒ කොටසේ සෑහෙන පුහුණුවක් ඇති වෙලා යම් පරිණත භාවයක් එනවත් එක්ක ඒ කොටසට තිබිච්ච ආවේනික ගති ලක්ෂණ අයින් වෙලා ඒ ඔක්කොටම තියෙන මේ පොදු ලකුණක් මතුවෙන්න එනවා. ඇතිවීම ස්වභාවයක් තියෙනවා, නැතිවීම ස්වභාවයක් තියෙනවා. උදේ වය පැත්තට එනවා. සමුදේ වය ධම්මානුපස්සීව. ඉතින් ඒක මේ හැම එකටම පොදුයි. ඊට මේ වේදනානුපස්සනාවෙත් ඔය විදිහටම පෙන්නනවා. චිත්තානුපස්සනාවෙත් ඔය විදිහටම පෙන්නනවා. ඔව්. ගරුතර ස්වාමින් වහන්සේ මේ අත්භවයේ අප විසින් ප්‍රගුණ කරන ලද ආනාපාන සතිය සහ සක්මන මෙලව ජීවිතයේදී අපහට මනා සිහියෙන් සහ බුද්ධියෙන් ගත කිරීමට ඉවහල් වෙනවා. වනවාසේම අපගේ පරලෝ ජීවිතවලටද ඉන්සුගතියක් අත්වෙනවාදැයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සක්මන මතක් කෙන එකක් නැහැ. මේ <laughs> හුස්ම ඒවා මතක් කරගෙන යන්න හැබැයි දිනු කරපු සතිය පිහිට වෙනවා. ඒකයි තියෙන්නේ. මේකේ අපි මේ වෙවිලා ඔක්කොම නිකන් මෙවලම් විතරයි. මේ වෙවිලා උපකරණ විතරයි. අපේ දියුණුව වෙන්නේ අභ්‍යන්තර වශයෙන් තියෙන චෛතසික ධර්මයන්. නැත්නම් අභ්‍යන්තර වශයෙන් තියෙන ගුණ ධර්මයන්. ඒ ගුණධර්ම දියුණු කර ගැනීම සඳහා අපි උපයෝගී කරගන්න විවිධාකාර උපක්‍රම රාශියක් තමයි ඉතින් සක්මන කියන්නේ ආනාපාන සතිය කියන්නේ මේ ඔය ධාතු මනසිකාරය වුණත් එහෙම ගන්න පුළුවන්. ඉතින් මොනවා ඔය ඔක්කොම විවිධාකාර ක්‍රම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ ක්‍රමවල ඒ කමඨහන් වල හොඳට හිත හැසිරීම හරහා අපිට ඒ ක්‍රමය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ ක්‍රම අපිට හොඳට වැටහෙන්න වැටහෙන්න අපි ඒවා බහුලීකృత කරන්න කරන්න අන්නේ හරහා සතියක් දියුණු වෙනවා. ඒ හරහා සමාධියක් හිත එකඟ බවක් දියුණු වෙනවා. ඒ හරහා ප්‍රඥාවක් දියුණු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකනේ. සතර සතිපට්ඨාන මට්ටමේ ඔන්න සතිය දියුණු වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය මට්ටමේදී ඔන්න ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් සද්ධාව දියුණු වෙනවා. වීරිය දියුණු වෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඔන්න ඉන්ද්‍රිය දියුණු වෙනවා. තවත් ඒක වර්ධනය වෙලා බල මට්ටමක් දක්වා දියුණු වෙනවා. ඊළඟට බොජ්ජංග මට්ටමක් දක්වා දියුණු වෙනවා. ඉතින් මේ විදිහට අපිට අර අභ්‍යන්තර වශයෙන් දියුණු වෙන ඒ ಗುಣධර්ම රාශියක් තමයි තියෙන්නේ. ඒක ඉතින් අපිට මේ ඉතින් අපේ මේ චිත්ත පරම්පරාවක් නේ තියෙන්නේ. ඉතින් අපි මැරුණත් අපි මේ දියුණු කරපු චිත්ත පරම්පරාව අපේ ඒ හිතවල යම් ප්‍රමාණයක් රැඳිලා තියෙනවා. ඉතින් ඒක තමයි නැත්තම් ඇත්තරම මේ දැන් තමන් හිතලා බැලුවොත් අද වර්තමානයේ අප්‍රමාණ කියන්නේ ජනගහනයක් ඉන්න අතර ඉතින් ටික පිරිසක් යම් ඒ යම් අතීතයේ පුහුණු කරපු ඒ පාරමිතා කියලා කියන්න පුළුවන්. ඒ ශක්තියක් නිසා අදත් ඒ භවනා මාර්ගයට නැඹුරුලා තිනවා. මොකද අපි යම්කිසි වඩපු මාර්ගයක් තියෙනවා. ඒක Tamanටත් තේරෙනවා සමහරලාවට. මේ එක පාට මේ මුලින් දැනගෙන හිටියේ නෑ යමක්. නමුත් මේ භාවනා කරන්න ගත්තාම ඔන්න යම් යම් හැකියාවන් මතුවෙන්න ගන්නවා. ඒ කියන්නේ අර අපි වඩපු දහමක් අපේ චිත්ත අභ්‍යන්තරේ තිබිලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අනිමිත්ත සමාධිය හා අනිමිත්ත චේතෝ විමුක්තිය පිළිබඳව වටහා දෙනමෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. හොඳයි. දැන් අපි අපිටම දැන් කෙනෙක් ඔන්න ධාතු මනසිකාරයෙන්ම ප්‍රගුණ කරමින් යනවා. එයා ඉතින් ධාතුන් බැලකක හිටියා. ඊට පස්සේ එයාට පොදු ලක්ෂණ මතුණා. ඔන්න දැන් තනිකරම තියෙන ඇතුවීම් නැතිවීම් සභාවයක් දැක දැක යන්නේ. ඉතින් මේ ඇතුවීම් නැතිවීම් සභාවය දැක දැක ගිහිල්ලා එයාට යම් අවස්ථාවක දැන් නිරන්තරයෙන්ම දැන් උදේවය බලබලා ඉන්නවා. යම් අවස්ථාවක ඔන්න එයාට හමු වෙනවා නිකන් මේ උදේවය නිකන් නැවතුණා වගේ ස්වභාවයක්. එතකොට එතන දැන් හිතට ඉන්න ගන්න නිමිත්තක් නැහැ. මුලින් තිබුණා මේ යම්කිසි ධාතු ස්වභාවයක ඇතිවීම නැසීම ස්වභාවයක්, කම්පන ස්වභාවයක්, චංචල ස්වභාවයක් මොකක් හෝ එකක් තිබුණා. ඒක දැන් ඔන්න නැති වෙලා ගිහිල්ලා. ගන්න දැන් එකක් අරමුණක් කියලා නැහැ. ඉතින් ඔන්නෝක අපිටම විනාඩියක් විතර පැවතුණා. ඊට පස්සේ ආයෙත් අරකොන්න මතුණා. එහෙම නැත්නම් අපි හිත දිහා බලන් හිටියා. හිතේ සිතුවිල්ලක් ආවා ගියා, සිතුවිල්ලක් ආවා ගියා, සිතුවිල්ලක් ආවා ගියා. ඊළඟ එකක් ආවේ නැහැ. එහෙනම් ඔන්න දැන් තියෙනවා නිකන් හිස් ස්වභාවයක් තියෙනවා. ගන්න නිමිත්තක් නැහැ අරමුණක් නැහැ. ඉතින් අන්න ඒ ලක්ෂණය තමයි මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපේ ටික ටික දැන් මේ ඒ ලක්ෂණය, ඒ හිස් ස්වභාවය, නිමිති නැති ස්වභාවය ටික ටික වර්ධනය කරනවා. අපි අපිට මූ දැන් මේ චිත්තානුපස්සනාවෙන් තමයි ඒක ටිකක් හොඳින් වෙනස් විස්තර කරන්න පුළුවන්. දැන් හිත දිහාම එතකොට බලන් ඉන්නවා. සිතුවිලි එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ ගියාට පස්සේ තව ඔන්න කාල පරිච්ඡේද දක්වා අලුතෙන් එකක් ආවේ නැති. ඊළඟට දැන් අපි ඕක විනාඩි 5ක් විතර දැන් පවත්වන්න පුළුවන් බවත් තේරෙනවා. ඕක දැන් ඊට පස්සේ විනාඩි 10ක් විතර පවත්වනවා පොඩ්ඩක් වීරය පාවිච්චි වෙනවා මුලදී. එන සිතුවිලි එන්න හදන සිතුවිලි අපි පොඩ්ඩක් වීරය පාවිච්චි කරලා එන්න නොදී ඉන්නවා. අපි ඒ වෙනුවට අපේ අවධානය අර හිස් ස්වභාවයටම පවත්වනවා. බුදුරජාණන් වහන්සේ ඔය මේ මහා වේදල්ල සූත්‍රයේදී එහෙම කියන්නේ සබ්බ නිමිත්තානං අමනසිකාරෝ අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ අනිකුත් තියෙන විවිධාකාර නිමිති හිතට හසු කරගන්නේ අපිට සද්ද ඇහෙනවා එක එක දේවල් පේනවා කයේ යම් යම් දේවල් දැනෙනවා වේදනාවන් දැනෙනවා ඒවා අරමුණු කරන්න යන්නේ ඒවා දැන් අමනසිකාරයක් ඒ වුණාට අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ දැන් මේ මුකුත් නැති නිමිති නැති ස්වභාවය තමයි හිතට නැවත නැවත නංවන්නේ ඔන්න මේ ස්වභාවය දිනු කරනවා අනිමිත්ත සමාධියක් වශයෙන් ඔන්න ටික ටික වර්ධනය වෙනවා අපි මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා යම් සෑහෙන කාලයක් ප්‍රගුණ කරාට පස්සේ තමයි ඒක ඕන දිශාවක පතරවලා ඒ කියන්නේ දැන් සෑහෙන කාලයක් මේක පවත්වන්නත් පුළුවන් ලොකු වීරයක් අවශ්‍යත් නැහැ ඊළඟට ලොකු ගැඹුරකට ලොකු බැහැගත් වීරය මත පදනම් වෙච්ච සමාධි පැත්තක් වෙනුවට මේක නිකන් බොහොම සරල පැතිරිච්ච හාත්පස තියෙන Tamanට ඕනෙලාවක ගන්න පුළුවන් මට්ටමක් වගේ තත්ත්වයක් තමයි චේතෝ විමුක්ති මට්ටම කියන්නේ. එතෙන්දී දැන් සිත සම්පූර්ණයෙන්ම නිමිති ස්වභාවයන්ගෙන් තොරයි. ඒක තැන් ටිකක් පවත්වන්නත් පුළුවන්. ඒක අර තරම් ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. එතකොට අන්න චේතෝ විමුක්ති මට්ටමකට එනවා. දැන් එයාට හිත හිත දිහා බලන් ඉන්නකොට හිතේ තියෙනවා හිස් ස්වභාවයක්. ඒක පවත්වන්න පුළුවන් අවශ්‍ය නම්. එතෙන්ට වෙලා හිත පවත්වගෙන ඉන්න පුළුවන්, නවත්තගෙන ඉන්න පුළුවන්. ලොකුවට අරමුණු වෙන්නේ නැහැ. බලන බලන අත තියෙන හිස් ස්වභාවයක්. එක පැත්තක නෙමෙයි. අභ්‍යන්තරේ විතරක් නෙමෙයි බාහිරයට දැම්මත් එතන පේන්නේත් බාහිරයේ අරමුණු අපිටම පේනවා. ඇස් අරගෙන ඉන්නවා. ඒත් එළියෙන් එළියෙන් ඇතුළට මේ නිමිති එන්නේ නැති නැහැ වගේ. හිත ඉන්නවා ඇතුළට වෙලා. අන්න එතකොට මේ චේතෝ විමුක්ති මට්ටමකට ගිහිල්ලා. පැතිරිච්ච ස්වභාවයක්. ස්වාභාවිකව පැතිරිච්ච ස්වභාවයක් තියෙන. ඒක අර මේකේ ක්‍රමානුකූලව වර්ධනයක් තියෙන. අපි අර මුලදී ව්‍යායාම කළා, වීරය පාවිච්චි කළා තමයි සමාධියක් දියුණු කරන්නේ. ඒකේ වර්ධනය වෙච්ච මට්ටම තමයි මේ චේතෝ විමුක්ති මට්ටමක් කියන්නේ. ඔව්. විකිත ප්‍රශ්න එච්චරයි සාහස. හොඳයි. කාට හරි වාචික මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව්. අද ආරාමේ පැත්තේ ගියේ නැද්ද? <laughs> හොඳයි, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ මට මං උත්තර දුන්න දෙයක් මේ හරිද කියලා අහගණ්ඩයි ස්වාමීන් වහන්සේ අපිට අහගණ්ඩ ඔබ වහන්සේ ඉන්නේ ලොකු හඳුරන වහන්සේගෙන් අහගණ්ඩත් බයයි <laughs> ස්වාමීන් වහන්සේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ දැන් අපේ උපාසක මෑණිවරු මගෙන් අහනවා මේ හිස්තැන පැහැදිලි කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මම විස්තර කරේ දැන් අර <clears throat> අපි ආස්වාස කියලා අර ගන්නවා ප්‍රාශ්වාස කියලා හෙලනවා අර ආශ්වාසය අරගෙන එතන චූටි හිස් තැනක් තියෙනවා දැන් එතන වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ආස්වාස් ප්‍රස්වාස අරගෙන ඒ ආස්වාස් ප්‍රස්වාසයේ සියුම් වෙලා සියුම් වෙලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රස්වාස රැල්ල දැනෙන්නේ ඊට පස්සේ නිකන් ඉහළ පහළ යන ගතියක් දැනෙනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකත් සංසිඳිලා නිකන් ඉහළ පහළ යන්නෙත් නෑ මේ සැහැල්ලු තැනක් නිකන් කෑලි දෙකක් තද වෙලා තිබිලා නිකන් ඒ දෙක මේ බුරුල් වුණා වගේ සැහැල්ලුයි එතන මේ මේ එතන මොකුත්ම දැනෙන්නේ නෑ මේ ස්වාමීන් වහන්සේ එතනයි අර ආස්වාස ප්‍රස්වාසයේ හිස් තැනයි ටිකක් සමාන වගේ එතනද ස්වාමීන් වහන්සේ ඒ හිස්තැන කියලා මම පැහැදිලි කරපු ආකාරය හරිද කියලා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඇත්තටම ඉතින් ඔතන නියමම අපි සාමාන්‍යයෙන් ওই හිස්තැන හිස්තැන කියලා කියනවා මුලදී තින් ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන නිකන් අර ඒ තරම් දැනුවත් භාවයේ මදිකම අපිට වැටහෙනවා හිස්තැනක් වශයෙන්. නමුත් අපි හොඳට ආනාපානය ප්‍රගුණ කළා ඒකේ ධාතු ලක්ෂණ මතුණා කියලා කියමු. ඒකේ දැනෙන උණුසුම් ගති ටිකක් නැත්නම් රස්නේ මේ සිසිල් ගති ටිකක් ඔන්න ඔහම දැනෙනවා. ඊට පස්සේ ඒවැයත් ඔන්න ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැනෙනවා. මෙතන අර නිවරදිව හිස්තැනට යන්න නම් නිවරදිව අනිමිත්ත ශුන්්‍යත පැත්තකට යන්න නම් අනිවාර්යෙන් ත්‍රිලක්ෂණයේ වැටහීම හරහා තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනාව හරහා සෑහෙන විපස්සනාව වැඩෙන්න ඕනා. යම්කිසි සංස්කාර ධර්මයක් පදනම් කරගෙන සංස්කාරවල උදේවය දකින්න ඕනේ. සංස්කාර වශයෙන් ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන ඕනම රූප ධර්මයක් වෙන්න පුළුවන්. ආනාපාන සතිය වශයෙන් පෙන්වුවොත් ඉතින් එතන තියෙන වායෝ පට්ටබ්බ ධාතු ඒ රූප ධර්ම වෙන්න පුළුවන්. ඊළඟට නැත්තම් අපිට තියෙනවා නම් රස්නේ පැත්තක් ගත්තොත් තේජෝ ධාතු රූප වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි හිතමු සක්මනක් නම් ඉතින් ඒකෙත් ඒ රූප ධර්ම වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ පැත්තෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව බල බල හිටියා. වේදනාවල ඔන්න බල බල ඉන්නකොට එතනක් තියෙනවා තමන්ට තේරෙනවා ඇති වෙන ස්වභාවයක් නැති වෙන ස්වභාවයක් ඇති වෙන ස්වභාවයක් නැති වෙන ස්වභාවයක්. මෙතන අර ඒ අනිවාර්යම මේ උදේවය දැකීම අත්‍යවශ්‍යයි නිවැරදිව හිත ඒ සංස්කාරයන්ගෙන් සංසිඳලා සංස්කාරයන්ගේ තියෙන පෙළෙන ස්වභාවය දැකීම හරහා සංස්කාරයන් කෙරෙහි යම්කිසි නිබ්බිදාව පහළ වෙනවා. සංස්කාරයන් කෙරෙහි එපා වීමක්. සංස්කාරයන් ගැන කලකිරීමක්. සංස්කාරයන් කෙරෙහි විරාගයක්. يعني අර ඉච්චර තරම් දැන් මේ ගැන මේ ඇතුළට බහින්න නැති ස්වභාවයක්. අරමුණු තිබුණාට ඇතුළට යන්නේ අන්නේ ස්වභාවය ටික ටික ආවට පස්සේ තමයි එයා ක්‍රමානුකූලව මේ අරමුණ අත්හැරලම දැම්මා. අරමුණෙන් තොරව ඉන්න ඕන සතිමත් වෙන්න අන්න ශක්තියක් ලැබෙනවා. එතන තමයි ඇත්තරම හොඳ අපිට හිස්තනක් කියලා නැත්නම් ශුන්‍ය ස්වභාවයක් අනිමිත්ත ස්වභාවයක් කියලා හඳුන්වන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ එතන අනින්ද්‍රිය පටිබද්ධ ඥානය කියන්නත් පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙමත් කියන්න පුළුවන්. ඔව්. මේ ස්වාමීන් වහන්සේ මේ තව එකක් අහගන්න තියෙනවා මේ ස්වාමීන් වහන්සේ සම්මා වායාමයක් වෙනකොට අර කාරණා හතරම සම්පූර්ණ වෙන්න ඕනේ අර නූපන් කුසල් නූපද වීමේ හැකියාව. එතකොට ස්වාමීන් වහන්සේ දානයක් දෙනකොට තියෙන ඒ වායාමයට වඩා සම්මා වායාම වෙන්න නූපන් අකුසල් නූපද වීමේ හැකියාවත් තියෙන්න ඕනේ. එතකොට මගෙන් අහපේකට මම උත්තර දුන්නේ ස්වාමීන් වහන්සේ. එතන රාග, ద్వේෂ, මෝහ නැත්තම් එතන සම්මා වායාමයක් කියලා. එතන හරිද ස්වාමීන් වහන්සේ? ම්ම් ඔව් ඒ කියන්නේ දැන් අපේ අපේ හිතේ තියෙනවා කියන්නේ නූපන්න අකුසල් නූපදීීමේ උමනාවක් තියෙනවා. ඡන්දයක් තියෙනවා. ඒ හරහා අපි වෙන්න තිබිච්ච එන්න තිබිච්ච අකුසල් වලක්වලා තියෙනවා. ඒ වුණොට ඔන්න කුසල් ඉපදීමේ ඡන්දයක් තියෙනවා. ඒ වගේම ඉපදුණු කුසල් වර්ධනය කිරීමේ ඡන්දයක් තියෙනවා. ඉතින් එතකොට අපි අපි තුමු දානේ පැත්තෙන් ගත්තොත් එතකොට දානේ දෙනකොට ඉතින් යම්කිසි අලෝභ චේතනාවක් පහළ වුණා නම් ඒක ගැන සතුටක් තියෙනවා. ඒක වර්ධනය කරන්න තව උත්සාහත් වෙනවා. මේ ස්වාමිනාස තව එකක් අහන්න ස්වාමිනා සමාවෙන්න. ස්වාමිනාසාර මෙත්තා චේතෝ විමුක්ති විමුක්තිය කියලා තියෙන තැන අප්‍රමාණව මයි අර සංඝ සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ ඒකෙදී මේ එතන මෙත්තා චේතෝ විමුක්ති විමුක්තිය විමුක්තිය කියවා මෙතනින් නිදහස් වීම එතන නිවනක් ගැනද එතන කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන කියන අදහස ගන්න අමාරුයි හැබැයි විමුක්ත වීමක් තියෙනවා ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඔය චේතෝ විමුක්ති රාශියක් පෙන්නනවා බ්‍රහ්ම විහාර වලින් මෙත්තා චේතෝ විමුක්ති කරුණා චේතෝ විමුක්ති මුදිතා චේතෝ විමුක්ති උපේක්ඛා චේතෝ විමුක්ති ඒ පැත්ත පෙන්නනවා ඊළඟට විපස්සනා පැත්තෙන් අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්්‍යත චේතෝ විමුක්ති මේ පැති පෙන්වනවා. දැන් අර බ්‍රහ්ම විහාර පැත්තෙන් වෙන චේතෝ විමුක්ති ගත්තොත් අපිට ඒක එකපාරටම මේ නිවන පැත්තට දානවට වඩා දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ සම්මුති මට්ටමක තියෙන සිතුවිලිනේ. අපේ හිත පෙරලා තියෙනවා සම්මුති වලින්. එහෙම. ඉතින් අපි මෛත්‍රී වඩනවා. මෛත්‍රී වඩද්දී අපි කැමැති අපි තුමු ගුරුවරයෙකුට වඩනවා නැත්නම් ඒ විදිහට අපි පටන් ගන්නවා මටත් මුලින් වඩලා ඊට පස්සේ තව තමන් ගරු කරන කෙනෙකුට වඩලා ඉතින් ওই විදිහට ටික ටික ඔන්න මෛත්‍රිය පතුරවන්න පටන් ගන්නවා. දැන් තාම ඉන්නේ පුද්ගල සංඥාවේ. දැන් දැන් Tamanට ඔන්න නිකම් ප්‍රිය අයට නැත්නම් මධ්‍යස්ථයට වන්න වඩන්න පුළුවන් ශක්තිය ඇවිල්ලා. ඊට පස්සේ ඔන්න අප්‍රිය අයටත් වඩනවා. ඉතින් ඒගොල්ලන්ටත් දැන් වඩන්න පුළුවන් ශක්තිය ඇවිල්ලා. ඊට පස්සේ ඔන්න ඒකත් දැන් පුළුවන් වුණාට පස්සේ ඔන්න දැන් ඉස්සරහා ප්‍රදේශයේ ඉන්න සියලුම දෙනා ආරමුණු කරලත් වඩනවා. ආය අනිත් පැත්තේ ඉන්න ඔක්කොමලා අරමුණු කරලත් වඩනවා. පිටිපස්සේ ඉන්න ඔක්කොමලා අරමුණු කරලත් වඩනවා. මේ පැත්තේ ඉන්න වම් පැත්තේ ඉන්න ඔක්කොමලා අරමුණු කරලත් වඩනවා. මේ විදිහට දැන් මේ දස දිශාම අරමුණු කළා කිසිම සීමාවකින් තොරව කිසිම පුද්ගල බෙහෙදයකින් තොරව දිශා ભેදයකින් තොරව ඕනම තැනක මෛත්‍රිය වඩන්න පුළුවන් වීම තමයි අර සීමා සම්භේදය කියන්නේ. සීමා සම්භේද වුණා. ඊළාට දැන් සම්පූර්ණයෙන්ම සිත අර නිමිති වලින් එක්තරා අන්දමකින් පුජ්‍යල සංඥාවෙන් සම්මුති වලින් සම්මුති වලින්ම සම්පූර්ණයෙන් අයින් වුණා කියන අමාරි සම්මුති මට්ටම තියෙන්න පුළුවන් දැන් සියලු සත්වය අරමුණු කළා ඔන්න දැන් තියෙන සම්පූර්ණ පැතිරිච්ච එකක් කියලා එක තැනක් කියලා කෙනෙක් කියලා අරමුණු නොවෙච්ච සම්පූර්ණ පැතිරිච්ච මේ මෛත්‍රී ස්වභාවය. ඒක තමයි මෙත්තා චේතෝ විමුක්ති කියන මට්ටමක් පෙන්වන්නේ. ඒ කියන්නේ මුලින් තියෙත් තිබුණේ අර ටිකක් සීමිත පරාසයක. පස්සේ ඒක පැතිරිච්ච හාත්පස පැතිරිච්ච සම්පූර්ණයෙන්ම නිකන් තමන් හරියට නිකන් මෛත්‍රී මොකක්ද කියන්නේ මෛත්‍රී විහිදුන නිකන් බල්බයක් වගේ සම්පූර්ණයෙන් තමන්ගෙන් විහිදෙන්නේ මෛත්‍රිය ඒක හරි සුන්දරයි ඉතින් සම්පූර්ණයෙන්ම එතකොට මේ මට්ටමේදී එතකොට සම්පූර්ණ අත්හැරලා දාලා තමන් ඒ කියන්නේ ඒ තුල එතන ඒ කියන්නේ ඇත්තටම බොහොම ගැඹුරු සමත මේ සමතේ යන්න පුළුවන් ඉහළම මට්ටමක්. ඔව්. මේ ස්වාමීන් වහන්සේ අවසරයි මේ අර ස්වාමීන් වහන්සේ උන්නා බමුණා <laughs> මම ඒක දන්නේ ස්වාමීන් වහන්සේ අර ආයතන හයක් යොමු වෙන තැන මනස කියලා කියනවා නේද ස්වාමීන් වහන්සේ එතකොට මේ මනස විඥාණය සම්බන්ධ වෙන තැනද ස්වාමීන් වහන්සේ එතන විස්තර කරන්නේ විඥාන නෑ නෑ එතනම මේ දැන් ඕව හැබැයි හිතන්න යන්න එපා භාවනා කරද්දී <laughs> දැන් මේ මම ඔයාලට අනුබල දෙනවනම් ඔයාලට වැඩි විස්තර කරන්න ගියාම. <laughs> දැන් මේ අද දවසම ඕකද හිතුවේ? නෑ ස්වාමීන් වහන්සේ මට දැන් ආව ප්‍රශ්න ටිකක් ස්වාමීන් වහන්සේ. <laughs> මේ දැන් එතෙන්දී කියන්නේ දැන් මේ බ්‍රාහමණයා කියන්නේ එයාට හරි නිකන් රසවත් මට හිතෙන්නේ ඒ එයාට ඇවිල්ලා තියෙන අදහස දැන් මේ එක එක ඉන්ද්‍රයන් තියෙනවා ඒ ඉන්ද්‍රයන් අරමුණු කරන්නේ නැත්නම් අනුභව කරන්නේ එයාට ගෝචර වෙච්ච අරමුණු විතරයි ඇස අරමුණු ඇස අනුභව කරන්නේ රූප අරමුණු. කන අනුභව කරන්නේ කන අරමුණු කරන්නේ සද්ද අරමුණු. නාසය ගන්ධ අරමුණු. ඉතින් මේ විදිහට දැන් මේ ඔක්කොමලා මේ එක එක Tamanටම විශේෂ වෙච්ච අරමුණු තමයි ගන්නෙ. ඉතින් මේ ඔක්කොමලට පිහිට මොකද්ද කියලා තමයි මේ ඒ බමුණ අහන්නේ. ඉතින් මොකද ඔය ඔක්කොම ටික ගිහිල්ලා අන්තිම නිකන් එකතු වෙලා වගේ වෙන්නේ මනසේ. අනේ අදහසෙන් වගේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඔක්කොටම මේ පාලි වාක්‍ය මට හරියට මතක නැහැ. ඒ ඒ ඔක්කොටම එතකොට පටිසරණ පටිසරණ කියලා මම කියන්නේ. පටිසරණ කියන්නේ පිළිසරණ. මේ මේ ඒන ඒ ඇසින් කනෙන් නාසෙන් ඒ ඒ යන අරමුණු වලට පිළිසරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මනසයි කියලා. ස්වාමීන් වහන්සේ මේ තව අහන්න තියෙනවද දන්නේ මම තව එකක් අහන්න ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අර මේ ආයතනයකින් මොනවා හරි අරමුණක් දැනෙනකොටම ඒක දැනෙන තැනක් මට තේරෙන නම් පපුව හරිය ස්වාමීන් වහන්සේ දැන් ආයතන හයෙන් එන මොකක් හරි අරමුණක් එනවාම එතන කම්පණය වෙන තැනක් දැනෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ දැනෙන තැනට තමාර අපි පියවර තියෙන කොටස් ස්වාමීන් වහන්සේ ඒක දැනෙන්නෙත් එතෙන්ට මේ එතකොට මානසික යොමුවකුත් එතන තියෙනවා. මේ සාමිනාස මේ එතකොට මේ ඒ දැනෙන තැන මොකද සාමිනාස දැන් තැන හිතද මනසද විඤ්ඤාණයද මොකද සාමිනාස නෑ ඉතින් ඇත්තටම ඔය ඔක්කොම බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරයෙන් විස්තර කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවක ස්කන්ධ විදිහට විස්තර කරනවා. ඇතැම් වෙලාවක ආයතන විදිහට විස්තර කරනවා. ඉතින් මේ ඇතම් කෙනෙකුට ස්කන්ධ වශයෙන් විස්තර කිරීම ගෝචර වෙනවා. ඇතම් කෙනෙකුට ආයතන විදිහට විස්තර කරද්දී ගෝචර වෙනවා. ඇතම් කෙනෙකුට ධාතු විදිහට විස්තර කරද්දී ගෝචර වෙනවා. ඉතින් මේ ඇවිල්ලා මේ මේ මේ ධර්මයේ විස්තර කරන විවිධාකාර උපක්‍රම නෙමෙයි අතන විවිධාකාර ක්‍රම. එක එක පැති වලින් බලලා විස්තර කිරීමක් තියෙන්නේ. දැන් ආයතන පැත්තෙන් විස්තර කරද්දී ඔන්න අපිට කියන්න පුළුවන් ඉතින් දැන් පොළවේ තියෙනවා මේ රූප ආයතනය පඨවි ආහාර මේ ඔක්කොම එන්නේ රූප ආයතනෙට. ඊළාට කයේ තියෙනවා අපිටම එතනත් කාය ආයතනය. ඊළාට ওই දෙකේ ස්පර්ශය හරහා ඔන්න අපිටම පොට්ටබ්බ ආයතනයක් එහෙම මේ විස්තර කරන්න පුළුවන්. ඊළාට ඒක තව ටිකක් දුර ගිහිලා මන ආයතනයක් හට ගන්නවා. ඊට ආයතන විදිහින් විස්තර කරනවා. ඊට එහෙම නැත්නම් රූප පැත්තෙන් මොකද්ද මේ ස්කන්ධ වශයෙන් විස්තර කරද්දී ඔන්න රූපස්කන්ධයක් තිබුණා. ඒ රූපස්කන්ධේ රූපස්කන්ධ ඒ කියන්නේ රූප ස්වභාවයක් තියෙනවා ඉතින් මේ කයේ කයේ තියෙන රූපත් එක්ක මේ මේ ස්පර්ශ වීම හරහා ඔන්න එතන දැනුවත් භාවයක් හට ගන්නවා. ඉතින් එතන එතකොට මේ ස්කන්ධ පහම ඔතන තියෙනවා. නමුත් එකක් ප්‍රකටයි. රූප ස්කන්ධයක් තියෙනවා, වේදනා ස්කන්ධයකුත් තියෙනවා, සංඥා ස්කන්ධයකුත් තියෙනවා, සංස්කාර ස්කන්ධයකුත් තියෙනවා, විඥාන ස්කන්ධයකුත් තියෙනවා. ස්කන්ධ පහම තියෙනවා. නමුත් මේ පහෙන් එකක් අපිට ඒ අවස්ථාවේදී ප්‍රකටයි. දැන් ධාතු පැත්තනොත් ඉතින් බුදුන් වහන්සේ විස්තර කරනවා. ඔය කොයි ක්‍රමේ වුණත් වරදක් නැහැ. ඉතින් අර පුද්ගල බෙහෙදයෙන් තමයි අපිට එක එක ක්‍රම රුචිකත්වයක් තියෙනවා. එක එක ක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී ඇතම් කෙනෙකුට ආයතන වලින් විස්තර කරද්දී යාට බොහොම සරලව මේ ඒක හොඳින් තේරෙන්න ගන්නවා. ඇතම් කෙනෙකුට ස්කන්ධ පාවිච්චි කරලා විස්තර කරද්දී යාට ස්කන්ධ හරහා තේරෙනවා. ඇතම් කෙනෙකුට ධාතු හරහා විස්තර කරද්දී යාට ධාතු හරහා තේරෙනවා. ඉතින් අබුදයන් වහන්සේ විස්තර කරපු ක්‍රම තමයි. එහෙමයි. ස්වාමීන් තව එකක් අහන්නන්ස මේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ දැන් මම හවස භාවනා කරගෙන ඉති මේ අර මේ දැන් මේ ශබ්දයක් අරමුණු කරගෙන හිත තැම්පත් කරගත්තා මේ අර මට පුරුදු කරලා තිබුණ නිසා අර නිදහස් තැනට යන්න පුළුවන් ආධුනික කෙනෙකුට ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම නැත්තම් ආස්වාස ප්‍රස්වාස නැත්තම් වම දකුණම යොමු කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇහෙන අපි අර ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ ස්වාමීන් වහන්සේ වතුර ගලාන යනකොට ගල ගල ශබ්දය ඇහිලා ඒකට අරමුණු කරගෙන මේ රහත් වුණා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ එතන චුට්ටක් පැහැදිලි කරලා දුන්නොත් ඒ කියන්නේ මේ අපි එකපාරට බාහිරයට දාන්න නැත්තේ ඇයි කියලාද? එහෙමයි ස්වාමීනි දැන් අපි හිතමු මොනවා හරි සද්දයක් අරමුණු කරගෙනම හිත තැම්පත් කරගන්නත් පුළුවන් ආධුනික කෙනෙකුට එහෙම නොදී ආස්වාද ප්‍රසආසෝ පිම්බීම හැකිලීමම අනුමත කරන්න එතන විශේෂත්වයක් නෑ එහෙමම නැහැ ඇතරම දැන් ඔය මේ භාවනා ක්‍රම තියෙනවා දැන් ඔය සෙන් ක්‍රම එහෙම තියෙනවා ඒගොල්ලෝ නිකන් මේ සීනුවක් නාද කරන්නේ සීනුවකට නාදයක් දුන්න කරාම ඒක අර රව් දෙන හඬ තියෙන්නේ. ඒ රව් දෙන හඬ ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ ඒකේ හට අරගෙන බොහොම සියුම් වෙන දක්වා. ඒ කියන්නේ ඒ නින්නාද දෙන්නේ. නින්නාද දීලා අන්තිමට බොහොම සියුම් වේගෙන යනවා. ඒ ඒ සියුම් වෙන තාක් හිත රඳවගෙන ඉඳීමක් ඒගොල්ලෝ කරනවා. ඉතින් ඒවා ඉතින් එක එක උපක්‍රම තමයි. ඒ හොඳට හිත සමාධිගත කර ගැනීම සඳහා එක කර ගැනීම සඳහා උපක්‍රම. ඉතින් අර අපි ඔක්කොම කරන්න ගියොත් ඉතින් පැටලෙනවානේ. ඉතින් අපි මෙහෙ හින්දා සීනු පාවිච්චි කරන්නේ නැහැ. ස්වාමීන් තව චූටි එකක් අහන්න ස්වාමීන් වහන්සේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ දැන් සමහර මම දන්නේ හැටියට ස්වාමීන් වහන්සේ අනිත්යට ආනාපාන සති භාවනාව ගැන කියලා දෙනවා. සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ මේ මට ඌට වඩා මේ මෑණියන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව කියවන්නකෝ එතකොට අපි අහගෙන ඉන්නම් අපේ හිත තැම්පත් වෙනවා කියලා කියනවා මම කියනවා මෛත්‍රී භාවනාවෙන් හිත තැම්පත් වුණාට ආනාපාන සති භාවනාවෙන් අපිට විදර්ශනාව කරගන්න පුළුවන් ඒ හින්දා මේ අපි මෛත්‍රිය කළාට කමන්නේ ඊට වඩා මේක හොඳයි කියලා සමහර අය නෑ නෑ අපිට අර විදිහම <laughs> කියලා දෙන්න කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ මම මොකද්ද ඇත්තන්ට කියලා දෙන්න ඕනේ. <laughs> දෙකම හොඳයි. ඒ කියන්නේ අතරම මෛත්‍රියෙන් අතරම සම්මුති මට්ටමේනේ දුවන්නේ. එහෙමයි. අනිත් එක ඒක යන්න පුළුවන් කියන්නේ මුල් කියන්නේ බුදුරජාණන් වහන්සේ හැබැයි ගාක් එහාට ගිහිල්ලා ඔය තැන්වල පෙන්වලා තියෙන බොජ්ජංග සංයුත්තේ එහෙම තියෙනවා මෛත්‍රිය මෛත්‍රිය මුල් කරගෙන මෛත්‍රී මුහුණුවරින් බොජ්ජංග වැඩිම ගැන පවා කතා කරනවා. හැබැයි ඉතින් අපි නිකන් ආදුනිකට ආදුනිකයෙකුට දෙද්දී දැන් සතර කමඨහන් වශයෙන් උත් ඉතින් ඕක ඇතුළත්නේ. ඉතින් ඒ නිසා එකපාරට ආපු ගමන් ඇතම් කෙනෙකුට අපි තුමු වික්ෂිප්ත වෙලා එනවා සමහරට කේන්ති ගිහිල්ලා එනවා. අන්නේ අවස්ථාවකදී අපි එකපාරට ආනාපානේ වඩන්න කිව්වොත් එයා තවත් මේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අර හිත තැම්පත් වීම සඳහා හිතේ තියෙන යම්සි දේශ සහගත ස්වභාවයක් තියෙනවනේ ඒක එහෙම ඒ ඒ ඒ ආකල්පයක නම් ඉන්නේ එතෙන්ට සුදුසුව සුදුසු පරිදි මේ කමටහන දෙන්න පුළුවන්. ඒකට එදාට මෛත්‍රී දුන්නාම පොඩ්ඩක් අන්න එයා මෛත්‍රී වඩලා හිත මධ්‍යස්ත කරගන්නවා. අපි දමු රාගය ඇවිස්සලා නම් එතෙන්ද ඉතින් අසුබේ පොඩ්ඩක් වඩලා ඉතින් නැවත මේ තැම්පත් කරගන්නවා. ඊට පස්සේ තමයි ආනාපානෙ දෙන්නේ. හැබැයි ඉතින් අපි හිතමු ටිකක් ටිකක් පුරුදු වෙන්න පුරුදු වෙන්න දැන් මේ හිතේ නිකන් සාමාන්‍යනුත් අර හතරට නොගියට හිතේ තියෙන එක්තරා අන්දමක සම්පත් ස්වභාවයක් එක්තරා අන්දමක එකඟ භාවයක් තියෙනවා. එතකොට ඉතින් අර හතරෙන් වෙන්න ඕන දේ වෙලා තියෙන්නේ. එතකොට ඍජුවම ආනාපාන සතියට යන්න පුළුවන්. ඉතින් ආනාපාන සතිය ඉතින් ප්‍රබලයි මෛත්‍රියට වඩා. මොකද ආනාපාන සතියෙන් සමතේ පැත්තට යන්නත් පුළුවන්, විපස්සනා පැත්තට යන්නත් පුළුවන්. ඉතින් ආනාපානෙන් සෑහෙන දුරක් ගිහිල්ලා ඊට පස්සේ ඕනනම් ධාතු මනසිකාරයට දාන්නත් පුළුවන්. ඔය වගේ පැති තියෙනවා. මෛත්‍රියෙන් ගත්තාම හුඟක්ම වෙලාවට සාමාන්‍යයෙන් සම්මුති අරමුණු ඔස්සේම තමයි අපි ඉන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙනුත් අර මේ කමටහන් හතරම වැඩෙනව නේද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. බුද්ධානුස්සති මෙත්තා චසුබම් මරණස්සති හතරම මේ සක්මන් භාවනාවෙන් වැඩෙනව නේද ස්වාමීන් වහන්සේ. එහෙම කියන්න මට නම් හිතෙන්නේ අමාරුයි මොකද يعني සක්මන් කර කර බුද්ධානුස්සති කරන්න පුළුවන් සක්මන් කර කර මෛත්‍රී කරන්න පුළුවන්. සක්මන් කර කර අසුබේ වඩන්න පුළුවන්. එහෙම පුළුවන්. නමුත් අපි මෙතෙන්දී කරන්න හදන්නේ සක්මන් කරද්දී කය ඒ ඒ එතනට අවධානය යොමු කිරීම. එතෙන්දී බුද්ධානුස්සතිය අසුබය මරණානුස්සතියට වඩා එතෙන්දී වෙන්නේ මෙතන තනිකර විපස්සනා පැත්තකට එන්නේ. අර වෙයිලා අනුස්සති පැත්තකනේ යන්නේ. ඒවත් තියෙන්නේ සමත පැත්තේ තියෙන්නේ. නමුත් මෙතන යන්නේ තනිකරම ධාතු ලක්ෂණ දැක දැක ඒවට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න පැත්තකට තමයි යොමු වෙන්නේ. සමාධි භාවකුත් වැඩෙනවා නේද? සමාධි භාව වැඩෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සක්මන් භාවනාවේ මේවා දැක දැක යාම හරහා සමාධියක් අනිවාර්යෙන් වැඩෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර මෛත්‍රිය භාවනාව කරලම කරමු කියනට වඩා අපි සක්මන් කරලා කරනකොට ඇත්තටම තැම්පත් වීමක් තියෙනවනේ නේද ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ ඒකාන්තකෙන් සක්මන ඒ සමාධි පැත්තට රුකුල් කරනවා රුකුල් දෙනවා අනිත් පැත්තෙන් මේක දැක දැක යාම හරහා හොඳට හිත එකලස් වෙලා මේකේ සිද්ධ වෙන දේ තේරුම් යන්න තේරුම් යන්න විපස්සනාවත් වැඩෙනවා. එහෙමයි. ඔව්. නොදැනුවත්වම විපස්සනාවට යටෙනවා. එහෙමයි. ඔව්. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හොඳයි මම හිතන්නේ ඊළඟ ප්‍රශ්න පත්‍රයේ එන්න කලින් ආ තව එකක් තියෙනවා. හොඳයි දරුවන් සන්නයි. ඈ ආ හරි. අවසරයි සල්නාස අර ඉස්සෙල්ලා අහපු ලිඛිත ප්‍රශ්නයට අදාළව ඔව් සිතීවිලි වල Nirodhe සල්නාස ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ ප්‍රඥා විමුක්ත කියන ඒ අවස්ථාවත් චුට්ටක් පැහැදිලි කරලා දුන්නොත් මම මට තේරෙන විදිහට මම කියන්නම්. දැන් ඔය ද්වේතානුපස්සන හැම සූත්‍රවල කියනවා අත චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය කියලා. චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය කියලා. මට තේරෙන විදිහට නම් අපිට මුලින් හම් වෙනවා චේතෝ විමුක්ති ස්වභාවයක්. ඒ කියන්නේ එක්තරා අන්දමක අපි ඒක මෛත්‍රියෙන් ගන්නත් පුළුවන්. අපි තුමු මෛත්‍රියේ වඩ වඩායින් දැද්දිත් එයාගේ එක්තරා අන්දමක හිත සම්පූර්ණයෙන්ම අර ගත්ත ලොකු රළු සම්මුති අරමුණු වලින් ගිරිහිලා ගිහිල්ලා සම්පූර්ණ හිත නිදහස් වෙලා සම්පූර්ණ ඕනම දිසායට පැතිරිච්ච සම්පූර්ණ එකනේ කිසිම සීමාවකින් තොර විමුක්ත ස්වභාවයක් තියෙනවා. ඒක චේතෝ විමුක්ති පැත්තමක් තියෙන්නේ. හැබැයි අපිටම ඕකෙම විපස්සනා පැත්තෙන් ගත්තා කියලා. එතෙන්දී අපි අනිමිත්ත පැත්තක් වැඩුවා නම් අරමුණු يعني නිමිති ගන්නෙ නැති ස්වභාවය ටික ටික වැඩිලා වැඩිලා දැන් එයාගේ හිත ටික ටික අරමුණු වලින් තොර නිමිති වලින් තොරව ඔන්න ඉන්න පටන් ගන්නවා. ඔන්න දැන් මේ යෝගාවචරයට හම්බ වෙනවා. දැන් ඒතකොට නිකන් එක්තරාන්දමක අර බුදුරජාන් වහන්සේ පෙන්නන ෂේම භූමියක්. දැන් යාට තියෙනවා කෙලසුන්ගෙන් තොර ෂේම භූමියක්. ඒ ෂේම භූමිය තමයි චේතෝ විමුක්තිය. දැන් ඊට පස්සේ හැබැයි මේ ෂේම භූමිය දිගට පවත්වන්න තාම බෑ. මේකට මේ කෙලස් එනවා. රාගය විසිනවා, දේශය විසිනවා, මාන්න එනවා, ඔක්කොම ටික තාම මේ එනවා. හැබැයි ඒ ඒ එන එන වෙලාවේදී එතන එතන විපස්සනා කරනවා. ඒ විපස්සනා වීම හරහාන ප්‍රඥාව හරහා විමුක්ත කරනවා ආයි. මට තේරෙන්නේ ඔහොම විදිහට. ඒ කියන්නේ දැන් ප්‍රඥාව ඊළඟට පාවිච්චි කරනවා ඒ ප්‍රඥාව පාවිච්චි කළා එතන හිත يعني ප්‍රඥාව තමයි විපස්සනාව. විපස්සනාවේදී ප්‍රඥාව පාවිච්චි කළා ඒ අවස්ථාවේදී ප්‍රඥාවෙන් නැවත හිත මුදව ගන්නවා. මුදාගත්තට පස්සේ ආයි ඉතින් අතන අතනම තමයි ඉන්නේ. අර චේතෝ විමුක්ති පැත්තම චේතෝ විමුක්ති මට්ටමට ආයෙ ඉතින් ආවක් දැන් චේතෝ විමුක්ති මට්ටම වහගෙන මෙතෙන්ට ආවා ක්ලේශයක්. ඒක ප්‍රඥාවෙන් දැක්කා ප්‍රඥාවෙන් නිදහස් කරගත්තා ප්‍රඥාවෙන් එයාව අයින් කරා ක්ලේශය නැවතත් ඔන්න චේතෝ විමුක්ති මට්ටමේ ඉන්නේ සායිත් ක්ලේශයක් ආවා ඒක ප්‍රඥාවෙන් දැකගත්තා ඊට පස්සේ ප්‍රඥාවෙන් හිත නිදහස් කරගත්තා ඔන්න නැවතත් චේතෝ විමුක්ති පැත්තට යන්නේ ඉතින් මේ දෙන්න එතකොට හරි ලස්සනට නිකන් මේ සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා ඔව් මට නම් තේරෙන ඔය විදිහට තමයි වෙන්නේ ඔව් හොඳයි හොඳයි තේරුම් ගන්න හරි හොඳයි එහෙනම් අපි අදට නතර කරමු අද දවසේත් එතකොට අපි පැයක ආසන කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඒ වගේම මේ පිංතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරාම සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.